මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ඩිංගරාල ඩිංගරාලේ ඔය පරණ මඩුගේ පැත්තේ ලොකු සද්දයක් ඇහෙනවා මොකද්ද මම බලන්න මොකද්ද කියලා ඒ සද්දේ ආ මණිකේ මණිකේ ඕ මේ කවුරුවත් නැද්ද හැබැයිට ඈ රාලාමේ ආ රාලාමේ කතා කළාද මේ ওই දරමඩුවේ පැත්තේ ওই මඩුගේ පැත්තෙන් ඇහෙනවා මොකද්ද පෙරලෙන මහා සද්දයක් බල බලන්න මොකද්ද කියලා යනවා මේ ආරජිල මහත්තයෝ ඈ? ආ, අර නූල්වත් කෝක්ගිය ගෙනාපු බඩු වර්ගයක් මඩුගේ පැත්තේ අස්තුරනවා. හරි හරි හරි. ඒගොල්ලන්ගේ උයන පියන උපකරණ ගෙනියන්ට කෝකියා හරි කවුරු හරි නූල්වත් තේ කඩෙන් එනකල් ඒ බඩු බහන්න බොහෝම පරිස්සමින් ওই පරණ මඩුගේ පැත්තෙන් තියන්න තේරුණාද? හොඳමයි හොඳමයි. ඔය මඩුගේ දොරත් වහලා තියන්න. අර රෝස කෙල්ලාවා. මම මේ ළඟම ඉඳලා වැඩ කරවනවා. මේ කඩේ කෝකී ඇවිල්ලා මඩු ගෙනියනකම් සේරම ඒවා කලප්පානේ. ඒවා සේරම මඩු ගෙයි ලෑලි මැස්ස උඩ තියන්න කිව්වා. ආ එහෙම හොඳයි එහෙම හොඳයි. මැනිකේ ඒවා ළඟම ඉඳලා කරවන්නකෝ ඈ. අපරාධේ කියන්න බෑ ලූල් වත්තේ කෝකියා උයන පියන සේරම වැඩ හොඳට කරලා තිබුණා ඕම්. අසර මල්ලි එයාගේ හමුදාවේ යාළුවෝයි හුඟක් සතුටු වුණා. ඇයි අපේ බැද්දිරාල මේ වලව්වේ වැට මාහිමේම ඉඳලා මට පැත්තකට කතා කරලා කියනවා මේක මේ මහේජන්ත උන්නාන්සට වගේ ගරු ගාම්බීරයට කරපු සංගරායක් නේ කියන්නේ. <laughs> ඔව්. ඔෆිසර් ඇත්තා අපේ නෑදෑයා වුණත් එයත් එක්ක ආපු හමුදාවේ නිලධාරීන්ට නම්බුකාර විදියට සලකන්ටයි මං එහෙම කොලේ. අපරාධ කියන්න බෑ. ලූල්වත් එක්කෝ කියා එයාගේ කට්ටියත් එක්ක අඩුපාඩු නැතුව බොහොම ප්‍රනීතව වැඩේ කළා. ප්‍රනීතයි ප්‍රනීතයි. නම්බුකාරයි නම් තමා. ඒත් ඉතින් මේ මේ මිනිසුන්ගේ කෝකි වැඩවලටත් සල්ලි කඳු ගහන්න එපාය. අපේ මැනිකේ හැම වෙලාවකම හැම දෙයකටම බලන්නේ අර පිරිමස්මයි පහසුවයි ලාභයයි. ඒවා ඉතින් බොහොම හොඳ ගති ගුණ වුණත් මේ කට්ටියම ගත්තාම හැමෝම මහේ ජන්තුන් වහන්සේගේ රාජකීය මූලස්ථානයේ වැඩ කරන අය. අනිත් කාරණේ ධනී කුඹුරේගම මහත්තයා හාපුරා කියලා වලව්වට පය ගහපු දවසනේ. ඔව් හැබැයි එතකොට ඉතින් අනිත් කාරණය එයා අපටම උදව්වට තමුන්ගේ වාහනෙන්ම බිනරිනගාව පස්සට එක්කන් යන්න ආපු දවස. හරි හරි. වෙන කිසි දෙයක් නැතත් ඉතින් වලව්වේ නම්බුව සලකලා අපි වැඩ කළා. එච්චරයි. කෙම්ම අපේ ආරච්චි මහත්තයා පස්තර සහෝදරයා එක්ක ආපු හමුදා යාළුවෝ පිළි අරගෙන ඒ ගොල්ලන්ට තමන්ගෙම අයට වගේ සැලකන්ට ලැබිච්ච එක ගැන නම් මටත් හරිම සතුටුයි. <laughs> හරි හරි අපේ මැනිකේ. දැන් අර ඩිංගිරාලට කියන්ට අර ගොවි සමිතියේ අය බාර දීපු වගාපෝරම ටික අරගෙන මෙහාට එන්න කියලා. ඔය ඒවා මගේ ඔෆිස් කාමරේ මේසේ උඩ ඇති. ඩිංගිරාලේ ඩිංගිරාලේ ආ මේ ඔය වගා පොරම ටික මේ ඔක්කොම මෙයාට අරගෙන වරේ. ආ හොඳයි හොඳයි. ආ හරි මේ මේ රාලහමි මෙන් මෙන් ගොවියන්ගේ තේරම වගා පොරම් ගෙනාව මේ තින්නේ. හරිද බලන්න ඈ. හ්ම් කො බලමු. ආ හ්ම් හරි හරි. හා ගෙනාවා හරි හරි. මේ තව කොටහක් මේසේ උඩ ඇති. ඒක අපි පස්සේ බලමුකෝ. ආ හොඳයි. ආ දැන් දැන් ඔය ගෙනාපු පෝරුම ටික බලමු අපි. ඔය ටිකත් අරගෙන දැන් ඩිංගිරාල ඔහෙන් ඈදි ගනින් කොන්නවම. හොඳමයි හොඳමයි. දැන් ඔය පෝරුම එකින් එක අතට අරගෙන ගොවියාගේ නම ඔව් වගා කරන දේශීය වී වර්ගය වගා කරන කුඹුරේ නම වගා කරන ප්‍රමාණය වෙන වෙනම කියන්න ඕනේ. වෙන වෙනම. ඔව් මේ මේ මිනිසුන්ගේ අත්තකුරු යකෙකුටවත් කියව ගන්න බෑනේ මේ ආරචිකාලාමි හරි අමාරුයි. හරි හරි. ඔහොන් එහෙමනම් මන් දැන් කියවනවා. හරි හරි හරි කියවපන් කියවපන් කොයිතින් ඉක්මනට. මම කියවන්නම්. හරි ඔය තියෙන්නේ. එතකොට මේ මේ ගොවි මහත්තයාගේ නම වේදාරච්චි. කුඹුර මැද මැද යාය කුඹුර වී වර්ගයේ අපේ ආරච්චිලා මඩ තවල්. පූදින කාලය මාස 4යි. වගා කරන ප්‍රමාණය බුසල් එකයි. ආ අන්න හරි. හරි බුසල් එකයි. අන්න හරි අන්න හරි. මේ ලැබිලා තියෙන හැම පෝරමයක්ම එක එක ඒ විදිහට කියවන්න ඕන. තේරුණාද? හොඳයි. හැබැයි ඉතින් ඔය මඩතවාලු අපේ પરම්පරා වර්ගයක් වුණත් පෝදින්ට ගතවන කාලය මාස 4ක්. ඒක වැඩි. ඕ. නියගේ අල්ලා හිටලා තියෙනවා. වැස්ස සැකයි. තෙතිකාලීන වී වර්ග මාස 3න් 3හමාරෙන් පූදිනේ වනම් කමක් නැහැ. හා හා කියවන්න කියවන්න බලන්න කියවන්න. හා. නම බණ්ඩිලාලා. හ්ම්. කුඹුරෙන් බැද්දලියක්ද? හ්ම්. වී සුදු හි නැටි. කාලය මාස 4යි අරචි මහත්තයා ප්‍රමාණීය බුසල් එකයි. ආ එහෙමද? ආ හොඳයි හොඳයි බලන්න. එතකොට මේ නම කොරනේලි කුඹුර ඇලගාව කුඹුර වී වර්ගයේ 14 කාලය මාස 4යි ආරච්චි මහත්තයෝ එතකොට මේ දීන ප්‍රමාණය දෙපැලයි. මේක බලමු. මොකද්ද නම? ගප්පුරාල. කුඹුර රඹ හේන කුඹුර වී වර්ගයේ ගොඩහි නැටි කාලය මාස 3මාරයි 3යි 3මාරයි ප්‍රමාණයයි වීපුසල් එකයි ආරති මහත්මිය. එහෙම අඩු මාසෙන් පූජින වී වර්ගයක් තෝරා ගන්න එක තමා වඩා හොඳ. එහෙමයි. නියගේ අල්ලා හිටියත් පොළවේ තියෙන තෙතමණයෙන් කෙටි කාලෙන් පූදිනවා එතකොට. ඉතින් ආරජන මහත්තයෝ ඉතින් හැමෝටම ගොඩ හිණටි ඉහින්ට උපදෙස් දුන්නා නනේ හරි. හරි ඒක තමයි මේ පෝරම ගෙන්නගෙන කරන්නේ. ඔව්. ගොවියන්ට හිතුව මතයට ගොවිතැන් කරන්න දෙන්නේ නැහැ. ඊළඟට තියෙන පෝරම ටිකක් තාම කියමු බලන්න. මේ තියෙන පොඩ්ඩක් ඉන්න ආරචනාචෝ. ගෝවියාගේ නම කටුපුල්ලේ ගෙදර පොඩිරාල උඹුර අමුණගාව මැදලියක්ද වී වර්ගයේ කළු හිණටි එතකොට මේකේ කාලයම මාස 3යි 3 මාරයි ප්‍රමාණය වී කුරුණි 3යි ඕ ඕ ඉතින් කළු හිණටිත් හොඳයි කාලය අඩුයි. එහෙමයි. හ්ම්. හරි හරි ඉතින් කියවගෙන ඵලයන්කෝ. මේ මේ එහෙම නෙවෙයි. නම් කියවගෙන ඵලයන් කවුද ඉන්නේ අපේ ගුලියෝ බලන්න. හොඳමයි හොඳමයි. මේකේ එතකොට නම ටිකිරප්පු එතකොට මේ ඉන්නවා ඩිංගිගුර තව එකක් තියෙනවා මුදියන්සෙලාගේ කළු බණ්ඩ. එතකොට හරි හරි ඉතින් ගෝවියගේ නම මේ ගෝවියගේ නම මල්බාලය. ඒතකොට ගලගෙදර තකදොන් අප්පු උකුලාලගේ නන්දෝදි. හරි හරි මගේ අම්මේ තව පෝර්ම කීයක් තියෙනවද? මේ ආල්ටි මට තව එකක් තියෙනවා මේ ආ ආ තව එකයි. ආ හොඳයි හොඳයි ඒකක් කියවපන් බලන්න ටිකක්. ගොවියාගේ නම ඒ ගොඩා ගෙදර ඉද්දප්පු ඉද්දප්පුවා. ආ හරි. ආහා යල් කන්නේ ගොවිතැනට පෝර්ම ගොඩාක් ලැබුණා. තව කොටහක් ඒ මගේ ඔපීසි කාමරේ මේසේ මෙහා කොනේ ඇති. මුන්වත් දැන් ඒව බලන්ට වෙලාවක් නන් නෙමෙයි. ඔය අඩු කාලයක් ගන්නා V වර්ග පෝරම වෙනම එකතු කරපන්කෝ. හොඳමයි. ඒ වගේම වැඩි කාලයක් ගන්න වී පොරුමුත් වෙනම එකතු කරන්න ඕනේ. හරිද? හොඳමයි. දැන් යල් කන්නේට ওই වැස්ස අඩමාන නිසා වැඩි කාල වී වර්ග ගුවීන්ට කෙටි කාල වී වර්ග වගා කරන්න උපදෙස් දෙන්න ඕනේ. තව මේ ගෝවි සමිතියේ රැස්වීමක් දෙකක් තියන්නත් සිද්ධ වෙනවා මැනිකේ. ඒක හොඳ අදහසක් ආරච්චි මහත්තයෝ. ඒක හොඳ අදහසක්. ආන් ආන් වෙදමාම අයනවා. ආ ඕ ඕ ආ හැබැයි තමයි. හරි. දැන් ওই බලාවු පෝර්මකොල මේසෙ උඩින් ගෙහුම් තියලා ආ මන් තියන්නේ. ආ මෙතනට අර මල් පුටුවක් දෙකක් ගෙනල්ලා තියාපන්කෝ. ආ හොඳයි මං ආ. අම්මේ බොහොම දවසකින් අද නෙව දැක්කේ එන්ට වෙද මාමා එන්ට එන්ට හොඳා හොඳා හොඳා මේ තලහා මේ ජිංගිරාලා තල්ලගෙන වැඩක් වාගේ වෙද මාමා ඇවිත් මෙහෙන් ඈඳි ගන්නකෝ හොඳා හොඳා අපේ ගොවි සමිතියේ ගොවීන්ගෙන් යල් කන්නේ වගාවට ඉල්ලුම් පත්‍ර ලැබිලා තිබුණා. හාදි හාදි. ඒ වහින් කොටහක් මම මේ ඩිංගිරාලත් අල්ලගෙනයි බැලුවේ. ආව. ඉතින් ඉතින් මොකද ඒවයි තත්ත්වේ? අපේ ගොවි සමිතියේ සමහර අයට වුණා තාමත් හරි අවබෝධයක් නැහැ මේ වගේ වැස්ස අඩමාන කාලවලදී ගොවිතැන් කරන පිළිවෙල. හරි හරි. ඒ වුණාට ඉතින් ඕන් සමහර පළාත්වලට නම් මේ කඩින් කඩ වැස්ස ලැබෙනවා කියලා ආරංචි වෙනවා ආරංචිලා. ඒක තමයි වැස්ස අඩමානයි කියන්නේ. ඒ නිසා නියගේ තාමත් දැනෙන්න පවතින හන්දා අපි රැවටෙන්න හොඳ නෑ. ඈ වැස්ස දිගටම තියෙයි කියලා. ඒක හරි ඒක හරි. මෙදාය අල්කන්නේ වැස්ස අඩමාන නිසා මාස 3ෙන් මාස 3හමාරෙන් පූදින අපේ රටේ පළපුරුදු වී වර්ග ඉහින්ට අපි උපදෙස් දෙන්න ඕනේ මණිකේ. හා. ඔහොම ඉන්නකො වේද මාමා මම මේ පොඩි වැඩක් කළා. <laughs> මොකද අපේ කලේ ඈ දැන් මේකේ අකුරු හැදුවද නැත්නම් මේ මේ කැඳ හැදුවද මං කොළ කැඳත් හැදුවා අකුරුත් හැදුවා අපේ රාලහ මිතින් කොළ කැඳ බොන්ට බොහොම ආසයි නෙවෙයි උණු උණුවෙම කිතුල් අකුරුත් එක්ක වෙද මාමත් බොන්ට හරි හරි හරි බොහොම හොඳ බොහොම හොඳ අපේ කොල්ල කැඳේ එක වුණත් ඉතින් බොහොම සුවඳයි. ඒ වගේම ගුණයි. ඔය අපේ මැණිකේ උණුණු කොල්ල කැඳ උණු හකුරු කැටත් එක්ක දෙන්න එකවර හදන්න. <laughs> එහෙම වුණාම ඉතින් බොන්ටත් පිරියයිනේ. නැතුව නැතුව නැතුව. මේක මේ ඉතින් ලේසි පාසු පින්කමක්ද? කියන්නේ මේ ඖෂධය නිසා අපි නිරෝගී වෙන්න. ඕ. අපි නිරෝගී වෙනවා. සතුට නිසා මැනිකෙත් නිදුක් වෙනවා නිරෝගී වෙනවා. <laughs> මේ මේ ඒක නෙවෙයි. අවුගිය දවස් ටිකේම මේ වලව්වේ කටයුතු රාජකාරී ටිකක් වැඩි වුණා කියලා ආරංචි වුණා. <clears throat> අපේ බිනරි නගාගේ පස්සර සහෝදරයෙක් මහේජන්ත උන්නාන්සේ ළඟ වැඩ කරනවා. ආ ආ ආ ඒ විස්තරේ ඉතින් වෙදමාමා දන්නවනේ. ඔව් ඔව් ඔව් ඔව්. එදා පොලේදීත් වෙදමාමයි ඒ සහෝදර මලයයි අපට මුලිච්චි වෙලා බිනරීනගත් එක්කත් කතා කරලා ගියා. ඉතින් අපේ සහෝදරයා බදුල්ලේ යන ගමන් යාළුවෝ එක්ක අපේ වලව්වටත් පෙරේදා ආවා. හරි හරි හරි. ඇවිත් ඉතින් මල්ලිගේ ඔයම මෝටර් ජීප් එකෙන්ම බින්නරි නගත් නංගගෙන ඔය ගෙදර එක්කන් ගියා. නංගාගේ ගෙදර. <laughs> ඒකයි එහෙනම් මේ. ඔව්. මේ වෙද මාමා මේ මං මේ පොඩි වැඩක් තියෙනවා මේ මේ ඒක කරලා එන්නම්කෝ. හොඳ හොඳ. ඒක කතා කර කර. හැමනිකේ. කෝ අපේ මේ මේ ඩෙන්ගිරාල් නැදහැබෑට පේනවා නික අර මේ ඇලායනේ වනාත පොඩ්ඩක් සුද්ධ කරන්ට යවුවා මේ පේනමානේ නම් නෑ මේ ඒක නෙවෙයි මනිකි ඊයේ පෙරේදා දෙන්න දෙමාලෝ අතරේ රණ්ඩුවක් ඇති වෙලා මේ ආරාජ්‍යල පිටතල බොත්තම් කෝට් එක විනිතියන්න ගිය කතාවක් ආරාජ්‍ය වුණා මට. නැද්ද මාමා? අපේ රාලහාමිට කේන්ති ගියාම වාවන්නේ නැහැ. මේ පොඩි කතාවකට මාමා මං කීවා අපේ රාලහාමිට වෙදිකාරයා තරහ කරගන්න එපාය කියලා. හරිනේ. වෙදිකාරයා මේ අපේ බිනරි නගාට ආලවන්තකම් පානවට අපේ රාලහාමි මනාප නෑ. ඒක ඉතින් ඇත්ත නේද? කොහොම හරි වෙඩික්කාරය තරහ කරගන්න එපා කියපු මගේ කතාවට තරහ වෙලා තමා ඔය රාජකාරි කෝට්ටෙකට ගිනි තියන්ට ගියේ. මට ඇහුණා මාමා අපේ මැනිකේ කියපු කතාව. මගේ කෝට් එකට ගිනි තියන්ට ගිය කතාව ඇත්ත තමයි මාමා. මේ විදික්කාරය නිසා අපේ වලව්ව ඇතුලේ ප්‍රශ්න. බිනරිනා ගාට ප්‍රශ්න. හරි හරි. මං කියන්නේ මේ ආරාජිල වලව්ව කියන්නේ බොහොම ප්‍රබූතන. ඒක නෙමෙයි. පුරාණ කතාවක් තියෙනවා මේ මෙහෙම. අත්තාන මේව පතමං පති රූපේ නිවේසයි. අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිසෙය්‍ය පණ්ඩිතෝ කියලා. ඒකේ තේරුම මෙන්න මෙහෙම. තමම් පළමු කොට නිවැරදි වී යහපත් පිළිවෙත්වල පිහිටා. ඔව්. පසුව ලෝකයාට අනුශාසනා කිරීම තමයි නුවණැති ජනයාගේ ක්‍රමය. හා හා හා. දැන් ඉතින් ඔය කොලකඳ ටික එම බීලා හිටියනම් හැබැයි නේද මේක බොන්ටත් බැරි වුණා. නිවැරදිව පිටින්. හොඳ හොඳ. වතුර විදානේ දැන් දැන් මේ ලයිට් කනුව ළඟ හිටිය දැන් නෑ මේ මිනිස්සයා ඔහේ අතුරු ගහන් වුණාද මේ ටිකට මන්ද මේ පොළ දවසේ හින්දා අද සෙනග වැඩිනේ මේ සෙනග ඇස්සේ කොහෙද මිනිහෙක් හොයන්නේ එහා මෙහා වුණොත් ඉතින් ආයේ හොයලා බුරු බලමු ආ හරි හරි හරි හරි මේ මේ මේ විදානේ මේ වතුර වතුර විදානේ විදානේ මේ පරිච මහත්තයා මේ සෙනගාතරේ කොයිද කතා කරනව ඇහුලෙත් නැහැ. චන්දු මහත්තයා ගොඩක් වෙලා කතා කළා. මං මුලින්ම දැක්ක විදානෙව මේ අර අර අතර ලයිටනු ළඟනේ හිටියේ. ඔව් ඔව්. ආයේ හිටි ගමන් හොයාගන්න බැරි වුණා. හරි හරි. මේකයි උනේ මං එහා කඩේට ගියා. ඉතින් එනකමන් තමයි කතා කරන හඬ ඇහුනේ. ඒක නෙමෙයි. ඉතින් ඉතින් කොහොමද වාසදේශ? ආසදේශ. මේ උඹලනම් ඉතින් නඩුවෙන් පස්සේ ආරචිලගේ පැත්තට ගියානේ ඈ. <laughs> ඒ උනාට ඉතින් අපිට හරි කරදර තිබුණා. ඒ කිව්වේ ඒ කියන්නේ මේ මේ මේ මේ නානගේ කඩේදී මේ මේ මේ කඩේදී ඔව් ඔව් ඔව් මහා ජර්මරයක් වුණානේ මම මේ එදා විදානේ හිටිය මං හිතන්නේ <laughs> ඔව් ඔව් ඔව් ඒ කරදර දැන් ඉතින් කොහොම ඉවරයි නවරයන් මහත්තයා ආවා මිච්ඡ වියේහෙදම් පාඩු අලාභ මට කියලා මගෙන් උදව් ඉල්ලුවා ඉතින් මං කිව්වා යාට සද්ද මහත්තයා මෙහෙම ඔව් ඔව් ඒගොල්ල වෙනුවෙන් අපි හිරවත් කෑවා. අපේ ගෙවල් වල දරු පැටවුන්ටවත් ජීවත් වෙන්න මුදලක් දුන්නෙත් නැහැ. අපි ගැන සොයා බැලුවෙත් නැහැ කියලා. හරි හරි. ඒක ඇති වැරද්දක් නෑ. ඉතින් මේ නවරියන් කාර්යය අහගෙන ඉඳලා මොකද කිව්වේ? එතකොට සර්දි මහත්තයා නවරියන් කියනවා මට හරි අපි උඹට මාස් පතා පඩියක් දෙනවා. ඔව් ඔව්. උඹ අපිට කොහොම හරි උදව් දීපන් කියලා. මේ දැන් ඉතින් කොහොමටත් මාබැද්දේ කන්සහයෙන් වලට අපි එන්නේ නෑනේ විදානේ ඈ මොකද මේ ප්‍රශ්නෙට ආණ්ඩුව අත තිබ්බනේ අපි දැන් එහෙම දැන් අතහැරලා වෙන වෙන තැන් වල වෙන වෙන දේවල් පටන් ගන්නවා <laughs> ඒ විදානෙට කියන්නේ දැන් අපි ওই අලුතින්ම එළෝලු බලතුරු බෙදා හැරීම කරගෙන යනවා දැන් ඒ කියන්නේ ওই ලෝලු පළතුරු තියෙන පළාත් වලින් නැති පළාත් වලට අපේ වාහන වලින්ම අපි ඒවා අරන් යනවා ඈ ඒක හොඳයි මේ ඉස්සරහට ඉතින් තව මොන මොන දේ යෙදෙයිද කියන්න බෑ තව මේ මට විධානෙත් එක්ක ගොඩාක් දේවල් කතා කරන්න නම් තියෙනවා හැබැයි මමත් දැන් මේ අද වැඩ වගේකට මිනිපේ යන ගම. අන් ඒකයි පුරස්නි. ආ ආ ඕ ඕ කියනකොටම මිනිපේ බස් එක එනවා. අර අර ඉන්නේ මේ ඉදන්. එහෙමනම් මං ගිහින් එන්න. අපි පස්සේ දවසට හම්බු වෙමු. ආයිබෝ ආයිබෝ ආයිබෝ ආයිබෝ ඕ ඕ ඕ කැලේට ගහන මිනිහා කවුද? ම්ම් පෙනෙන හැටියට නම් වෙඩික්කාරයා වගේ. මම මොබ්බ. වෙඩිකාරයෝ වෙඩිකාරයෝ මම මම ඕම ඉන්න බතරාද මං එනවා ආ හොඳයි හොඳයි හොඳයි මේ මේ ගෝණි මලුත් කරගහගෙන මහමෝගලාන මැද්දට මොකට යනවද මන් දන්නේ මේ දවස්වල කෝංගස්වල කෝංගෙඩි පැහිලා ඉදිලා ඒ වගේමයි පැණිමොර මැද මැද කැලේ මැද්දට වෙන්න තමයි පැණිමොර තියෙන්නේ මේ මහා දවාලෙත් බොලන් අලි ගෙඩියෝ රංජු රංජු කෑ ගහනවා වැටලාව පැත්තේ හැබැයි යන්නේ පරිස්සමෙන් ඔය එහෙම ඔය එහෙම මා බැද්ද කැලේ හිටපු අලිරාංචු සේරෝම රොක් වෙලා ඇවිත් දැන් නැද බැද්ද කැලේ ඒ වෙඩි තියනවා රමෙන් යපත්තු කරනවා අලි මෙහාට සේන්දු වෙනවා ඒ හින්දා ඒක තමයි ප්‍රශ්නේ උන් එහා මෙහා වෙනකන් ඉඳලා ගියාම කරදරයක් නෑ නෑ උඹ එදා මගෙත් එක්ක ගීවේ මයංගන සොරබොරේ වෙල්මාමලා දිහා යනවා කියලා නේද වෙඩිකාරයත්තුමා ඈ එදා කියපු විදියට මං හිතුවේ ඔබ එහෙ ගෙහුම් වැඩ පටන් ගෙනත් ඇති කියලා. බලපුවාම ඔබ තාමත් මැඩබැද්දෙන්නේ ඈ. මේ දවස්වල කෝන් ඉදිලා තියෙන හින්දා කෝන් ගෝනි දෙක තුන කොයි මොර ගෝනි දෙක තුනකේ ගෙනත් දෙන්න කියලා ලූල්වත් මුදලාලි කෙනෙක් කීවනේ. ආ මොන දේ කරන්ටත් බැද්දරාල අතමිටේ සල්ලි තියෙන්න එපෑ. <laughs> ඒකයි මට මේ සොරබොරේ යන්න පරක්කුව. මට තව ආරංචියක් මොකෑ එදා වලව්වට ආපු පස්තර මහත්තයත් එක්ක එයාගේ වාහනේම බිනරි පස්තර ගියා කියලා. හරි හරි විස්තරේ මෙහෙමයි. මාත් ඉතින් එදා ඒ වලව්වේ සංග්‍රහයට ගියානේ. කෑම බීම බොහොම අපූර්වට පිළියෙල කරලා තිබුණා. නිකම්